ස්කෝල යමක වග්ගෝ ශාලේයක සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා කෝසලේසු චාරිකං චරමානෝ මහතා බෙක්ඛෝ සංඝේන සද්ධින් යේන ශාලා නාම කෝසලානං බ්‍රාහ්මනගාමෝ තදවසරේ අස්සෝසුංකෝ සාලේය කාබ්‍රාක්මන ගහපතිකා සමනෝ කලෝ භෝගෝතමෝ සක්්‍ය පුත්තෝ සක්්‍ය කුලා පබ්බජිතෝ කෝසලේසු චාරිකං කරමානෝ මහතා බික්ඛු සංඝේන සද්ධෙන් සාලං අනුප්පත්තෝ සංකෝපන භගවන්තං ගෝතමං එවං කල්යාණෝ කිත්ති සද්දෝ අභුග්ගතෝ ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්ම සාරතේ සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවා සෝයිමං ලෝකං සදේවකං සමාරකං සම්බ්‍රක්මකං සස්සමනක් බ්‍රාහ්මණින් පජං සදේව මනුස්සං සයං අභිඤ්ඤා සච්චේකत्वा පවේදේති සෝ ධම්මං දේසේති ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසాన කල්යාණං සාත්තං සම්බ්‍යංජනං කේවල පරිපූර්ණං පරිසුද්ධං බ්‍රහ්මචරියං පකාසේති සාදු කෝපන තතරෝපානම් අරහතං දස්සනං හෝති තේ අතකෝ සාලේය කාබ්‍රාහ්මන ගහපතිකා යේන භගවාසේනුපසං කමින්සෝ උපසංඛමේत्वा අප්පේ කච්චේ භගවන්තං අභිවාදෙत्वा ඒකමන්තං නිසේදෙන්සෝ අප්පේ කච්චේ භගවතා සද්ධින් සම්මෝදින්සෝ සම්මෝදනීයං පතං සාරාණීයං වේති සාරෙත්වා ඒකමන්තං නිසේදෙන්සෝ අප්පේ කච්චේ යේන භගවා තේනං ජලින් පනාමෙත්වා ඒකමන්තං නිසේදෙන්සෝ අප්පේ කච්චේ භගවතෝ සම්තිකේ නාමගොත්තං සාවෙත්වා ඒකමන්තං නිසේදෙන්සෝ අත්වේ කච්චේ තුන්නේ බොහෝතා ඒකමන්තං නිසේදෙන්සෝ ඒකමන්තං නිසින්නා කෝ සාලේයකා බ්‍රාහ්මන ගහපතිකා භගවන්තං ඒ සදවෝච්චුන් කෝනුකෝ භෝගෝතම හේතු කෝ පච්චයෝ යේන මිදේ කච්චේ සත්තා කායස්ස බේදා පරම් මරණා අපායන් දුග්ගතින් විනිපාතං නිරයන් උපපජ්ජන්ති කෝපන භෝගෝතම හේතු කෝපච්චයෝ යේන මිදේ කච්චේ සත්තා කායස්ස බෙදා පරං මරණා සුගතින් සග්ගං ලෝකං උපපජ්ජන්ති අධම්මචර්යා විසමචර්යා හේතු කෝගහපතයෝ ඒව මිදේ කච්චේ සත්තා කායස්ස බෙහෙදා පරං මරණා අපායන් දුග්ගතින් විනිපාතං නිරයන් උපපජ්ජන්ති ධම්මචර්යා සමචර්යා හේතුකෝ ගහපතයෝ ඒව මිදේ කච්චේ සත්තා කායස්ස බෙහෙදා පරං මරණා සුගතින් සග්ගං ලෝකං උපපජ්ජන්ති තේ නකොහොමයන් ඉමස්ස බෝතු ගෝතමස්ස සංකේතේන භාසිතස්ස විත්තරේන අත්තං අවිබත්තස්ස විත්තරේන අත්තං ආජානාම සාදුනෝ බවං ගෝතමෝ තතහ ධම්මං දේසේතු යතහ මයං ඉමස්ස බොහෝතෝ ගෝතමස්ස සංකේතේන භාසිතස්ස විත්තරේන අත්තං අවිබත්තස්ස විත්තරේන අත්ථං ආජානෙයාමාති තේනහි ගහපතයෝ සුනාත සාදුකං මනසිකරෝත භාසිස්සාමීති එවං බොහෝතිකෝ සාලේයකා බ්‍රාහ්මණ ගහපතිකා භගවතෝ පච්චසෝසං භගවා ඒතදවෝච තිවිධං කෝ ගහපතයෝ කායේන අධම්මචර්යා විසමචර්යා හෝති චතෝ බෙදං වාචාය අධම්මචර්යා විසමචර්යා හෝති ත්‍රිවිධම් මනසා අධම්මචර්යා විසමචර්යා හෝති කතංච ගහපතියෝ ත්‍රිවිධං කායේන අධම්මචර්යා විසමචර්යා හෝති ඉද ගහපතියෝ ඒකච්ඡෝ පානාතිපාතේ හෝති ලුද්ධෝ ලෝහිතපානේ හත පහතේ නිවිට්ඨෝ අදයාපන්නෝ පානභෝතේසු අදින්නාදායේ කොහපන හෝති යන්තං පරස්ස පරවිත්තෝපකරණං ගාමගතං වා අරඤ්ඤගතං වා අදින්නන්තේය සංඝාසං ආදාසා හෝති කාමේසෝ මිච්ඡාචාරේ කොහපන හෝති යාසා මාතුරක්ඛිතා පිතුරක්ඛිතා මාතා පිතුරක්ඛිතා භාතෝ රක්ඛිතා භගින රක්ඛිතා ඥාති රක්ඛිතා ගොට්ට රක්ඛිතා ධම්ම රක්ඛිතා සස්සාමිකා සපරිදණ්ඩා අන්තමසෝ මාලා ගුණ පරික්ඛිතා පේත් සතහරෝපාසෝ චාරිත්තං අපජ්ජිතා හෝති ඒවං කෝ ගහපතයෝ ත්‍රිවිධං කායේන අධම්මචර්යා විසමචර්යා හෝති කතංච ගහපතයෝ චතුබ්බිධං වාචාය අධම්මචර්යා විසමචර්යා හෝති ඉද ගහපතයෝ ඒකච්ඡෝ මුසාවාදී හෝති සභාගතෝ වා පරිසගතෝ වා ඥාති මජ්ජගතෝ වා පුග මජ්ජගතෝ වා අබිනීතෝ සක්ඛේ පුට්ඨෝ ඒහම් බොහෝ පුරිස යං ඥානාසේ තං වදේ හේති සෝ අජානං වා ආහ ජානාමේතේ ජානං වා ආහ නජානාමේතේ අපස්සන්වා ආහ පස්සාමේතේ පස්සංවා ආහ නපස්සාමේතේ ඉති අත්ථ හේතුවා පර හේතුවා ආමිෂ කිංචෙක්ඛ හේතුවා සම්පජාන මුසා භාසිතා හෝති පිසුනා වාචෝ කෝපන හෝති ඊතෝ සුත්වා අමුත්‍ර අක්ඛාතා ඉමේ සම්භේදාය අමුත්‍ර වාසුත්වා ඉමේසං අක්ඛාසා අමෝසම් බේදාය ඉතේ සමග්ගානං වා වෙත්තා බින්නානං වා අනුප්පදාතා වග්ගාරාමෝ වග්ගරතෝ වග්ගනන්දේ වග්ගකරණෙන් වාචං භාසිතා හෝති පරුසා වාචෝ කෝපන හෝති යාසා වාචා අණ්ඩකා කක්කසා පරකටුකා පරාභේ සජ්ජනේ කෝය සාමන්තා අසමාදේ සංවත්තනිකා තථාරෝපෙන් වාචන් භාසිතා හෝති සම්පප්පලාපේ කෝපන හෝති අකාලවාදේ අභූතවාදේ අනත්තහවාදේ අධම්මවාදේ අවිනයවාදේ අනිධානවතින් වාචං භාසිතා අකාලේන අනපදේශං අපරියන්තවතින් අනත්ථ සංහිතං එවං කෝ ගහපතයෝ චතුබ්බිධං වාචාය අධම්මචර්යා විෂමචර්යා හෝති කතංච ගහපතයෝ ත්‍රිවිධං මනසා අධම්මචර්යා විෂමචර්යා හෝති ඉදහ ගහපතයෝ ඒකච්චෝ අවිජ්ජාලෝ හෝති යන්තං පරස්ස පරිවිත්තූපකරණං තං අවිජ්ජිතා හෝති අහෝ වතයන් පරස්ස තං මම අස්සාතේ ව්‍යාපන්න චිත්තෝ කෝපන හෝති පදුට්ඨමන සංකප්පෝ ඉමේ සත්තා හඤ්ඤන්තුවා වජ්ජන්තුවා උච්චිජ්ජන්තුවා විනස්සන්තුවා වාමාවා අහේසුං ඉතිවාතේ මිච්ඡාදිත්තේ කෝපන හෝති විපරීත දස්සනෝ නත්තේ දෙන්නං නත්තේ එච්ඡං නත්තේ හොතං නත්තේ සුකට දුක්ඛතානං කම්මානං පලං විපාකෝ නත්තේ අයං ලෝකෝ නත්තේ පරෝ ලෝකෝ නත්තේ මාතා නත්තේ පිතා නත්තේ සත්තා ඕපපාතිකා නත්තේ ලෝකේ සමන බ්‍රාහ්මනා සමග්ගතා සම්මාපටිපන්නා යේ ඉමංච ලෝකං පරංච ලෝකං සයං අභිඤ්ඤා සච්චේකत्वा පවේදෙන්ති තේ එවං කෝ ගහපතයොත් ත්‍රිවිධං මනසා අධම්මචර්යා විසමචර්යා හෝති එවං අධම්මචර්යා විසමචර්යා හේතුකෝ ගහපතයෝ ඒවමිදේ කච්චේ සත්තා කායස්ස බෙහෙදා පරං මරණා අපායම් දුග්ගතින් විනිපාතං නිරයන් උපපජ්ජන්ති තිවිදං කෝ ගහපතයෝ කායේන ධම්මචර්යා සමචර්යා හෝති චතුබ්බිදං වාචාය ධම්මචර්යා සමචර්යා හෝති තියදං මනසා ධම්මචර්යා සමචර්යා හෝති කතංච ගහපතයෝ ත්‍රිවිධං කායේන ධම්මචර්යා සමචර්යා හෝති ඉද ගහපතයෝ ඒකච්ඡෝ පානාති පාතං පහාය පානාතිපාතා පටිවිරතෝ හෝති නිහිත දණ්ඩෝ නිහිත සත්තෝ ලජ්ජේ දයාපන්නෝ සම්බපාන බොහෝත හිතානුකම්පේ විහෙරති අදින්නාදානං පහාය අදින්නාදානා පටිවිරතෝ හෝති යන්තස්ස පරස්ස පරිවිත්තූපකරණං ගාමගතං වා අරඤ්‍යගතං වා තණ්හාදින්නම් තේය සංඛාතං ආදාතා හෝති කාමේසු මිච්ඡාචාරම් පහාය කාමේසු මිච්ඡාචාරා පටිවිරතෝ හෝති යාතාම් මාතුරක්ඛිතා පිතුරක්ඛිතා මාතා පිතුරක්ඛිතා භාතුරක්ඛිතා භගිනරක්ඛිතා ඥාතේ රක්ඛිතා ගොත්තරක්ඛිතා ධම්මරක්ඛිතා සස්සාමිකා සපරිදණ්ඩා අන්තමසෝ මාලා ගුණ පරික්ඛිතාපි තතහ රූපාසෝන චාරිත්තං ආපජ්ජිතා හෝතේ එවං කෝ ගහපතියෝ ත්‍රිවිධං කායේන ධම්මචර්යා සමචර්යා හෝති කතංච ගහපතියෝ චතුම් විධං වාචාය ධම්මචර්යා සමචර්යා හෝති ඉද ගහපතියෝ ඒකච්ඡෝ මුසාවාදං පහාය මුසාවාදා පටිවිරතෝ හෝති සභාගතෝ වා පරිසගතෝ වා ඥාති මජ්ජගතෝ වා පුග මජ්ජගතෝ වා රාජකුල මැජ්ජේ ගතෝ වා අබිනේතෝ සක්ඛි පුට්ඨෝ ඒහම්බෝ පුරිස යං ජානාසේ තං වදේ හේතේ සෝ අජානං වා ආහ න ජානාමි තේ ජානං වා ආහ ජානාමි තේ අපස්සන් වා ආහ න පස්සාමි තේ පස්සං වා ආහ පස්සාමි තේ ඉති අත්ථ හේතුවා පර හේතුවා ආමිෂකෙන් චෙක්ක හේතුවා න සම්පජාන මුසා භාසිතා හෝති පිසුනං වාචං පහාය පිසුනාය වාචාය පටිවිරතෝ හෝති ඊතෝ සුත්වාන අමුත්‍ර අක්ඛාතා ඉමේ සම්භේදාය අමුත්‍ර වාසුත්වාන ඉමේ සං අක්ඛාතා අමෝ සම්භේදාය ඉතේ බෙන්නානං වා සන්ධාතා සහිතානං වා අනුප්පදාතා සමග්ගාරාමෝ සමග්ගරතෝ සමග්ගකරණින් වාචං භාසිතා හෝති අරුසං වාචං පහාය පරුසාය වාචාය පටිවිරතෝ හෝති යාසා වාචානේලා කන්න සුඛා ප්‍රේමණීයා හදයංගමා පෝරේ බහුජන කන්තා බහුජන මනාපාත් තතහ රූපෙන් වාචං භාසිතා හෝති සම්පප්පලාපම් පහාය සම්පප්පලාපා පටිවිරතෝ හෝති කාලවාදී භූතවාදී අත්ථවාදී ධම්මවාදී විනයවාදී නිදානවතින් වාචං භාසිතා කාලේන සාපදේශං පරියන්තවතින් අත්ථ සංහිතං එවං කෝ ගහපතයෝ චතුබ්බෙදහං වාචාය ධම්මචර්යා සමචර්යා හෝති කතංච ගහපතයෝ ත්‍රිවිධං මනසා ධම්මචර්යා සමචර්යා හෝති ඉද ගහපතයෝ ඒකච්චෝ අනබිජ්ජාලෝ හෝති යන්තං පරස්ස පරවිස්සෝපකරණම් තං නාදිජ්ජිතා හෝති අහෝ වතයන් පරස්ස තං මම අස්වාසේ අභ්‍යාපන්න චිත්තෝ කෝපන හෝති අප්පදුට්ඨ මනසංකප්පෝ ඉමේ සත්තා අවේරා අභ්‍යාපජ්ජා අනේඝා සුඛේ අත්තානං පරිහරන්තෝති සම්මා දිට්ඨි කෝපන හෝති අවිපරේත දස්සනෝ අත්ථේ දෙන්නං අත්ථේ එක්ඛම් අත්ථේ උතම් අත්තේ සොකට දුක්ඛතානං කම්මානං පලං විපාකෝ අත්තේ අයං ලෝකෝ අත්තේ පරෝ ලෝකෝ අත්තේ මාතා අත්තේ පිතා අත්තේ සත්තා ඕපපාතිකා අත්තේ ලෝකේ සමන බ්‍රාහ්මනා සමග්ගතා සම්මා පටිපන්නා යේ ීමංච ලෝකං පරංච ලෝකං සයං අභිඤ්ඤා සච්චේ කତ୍වා පවේදෙන්ති තේ එවං කෝ ගහපතයෝ ත්‍රිවිධං මනසා ධම්මචර්යා සමචර්යා හෝති එවං ධම්මචර්යා සමචර්යා හේතු කෝ ගහපතයෝ ඒව මිදේ කච්චේ සත්තා කායස්ස බේදා පරං මරණා සුගතින් සග්ගං ලෝකං උපපඤ්ඤන්ති ආකංකේය චේ ගහපතයෝ ධම්මචාරී සමචාරී අහෝ වතාහං කායස්ස බෙහෙදා පරම්මරණා කත්තිය මහා ශාලානං වා සහව්‍යතං උපපජ්ජයන්ති ථානං කෝ පනේතං විජ්ජති යං සෝඛායස්ස බෙහෙදා පරං මරණා කත්තිය මහා ශාලානං වා සහව්‍යතං උපපජ්ජය තං කිස්ස හේතෝ තථාහිසෝ ධම්මචාරේ සමචාරේ ආසංකේය චේ ගහපතියෝ ධම්මචාරේ සමචාරේ අහෝ වතාහං කායස්ස බෙහෙදා පරං මරණා බ්‍රාහ්මන මහා ශාලානං වා තේයාලම් ගහපති මහා ශාලානං වා සහව්‍යතං උපපජ්ජයන්තේ ථානං කෝ පනේතං විජ්ජති යං සෝඛායස්ස බෙහෙදා පරම්මරණා ගහපති මහා ශාලානං වා සහව්‍යතං උපපජ්ජේය තං කිස්ස හේතෝ තථාහිසෝ ධම්මචාරේ සමචාරේ ආකංකේය චේ ගහපතියෝ ධම්මචාරේ සමචාරේ අහෝවතාහං කායස්ස බෙහෙදා පරං මරණා චාතුම් මහරජිකානං දේවානම් සහව්‍යතං උපපජ්ජයන්තේ ථානං කෝපනේතං විජ්ජති යං ශෝඛායස්ස බෙහෙදා පරම්මරණා චාතුම් මහරජිකානම් දේවානම් සහව්‍යතං උපපජ්ජේය සංකිස්ස හේතෝත් තථාහිසෝ ධම්මචාරේ සමචාරේ ආකංකේයචේ ගහපතියෝ ධම්මචාරේ සමචාරේ අහෝ වතාහං කායස්ස බේදා පරං මරණාත් තාවතින්සානං දේවානම් පේයාලම් යාමානම් දේවානම් පේයාලම් තුසිතානම් දේවානම් පේයාලම් නිම්මාන රතීනම් දේවානම් පේයාලම් පරනිම්මිත වසවත්තීනම් දේවානම් සහව්‍යතං උපපජ්ජේයන්තේ තානං කෝපනේතම් විජ්ජති යං සෝ කායස්ස බෙහෙදා පරං මරණා පරිනිම්මිත වශවත්ති නන් දේවානම් සහව්‍යතං උපපජ්ජේය තං කිස්ස හේතු තථාහිසෝස් ධම්මචාරේ සමචාරේ ආකංකේයචේ ගහපතියෝ ධම්මචාරේ සමචාරේ අහෝ වතාහං කායස්ස බෙහෙදා පරං මරණා බ්‍රහ්මකායිකානං දේවානං සහව්‍යතං උපපජ්ජේයන්තේ ථානං කෝපනේතං විජ්ජති යම් සෝ කායස්ස බෙහෙදා පරම්මරණා බ්‍රහ්මකායිකානං දේවානං සහව්‍යතං උපපජ්ජේය තං කිස්ස හේතෝ තථාහිසෝ ධම්මචාරේ සමචාරේ ආකංකේයචේ ගහපතයෝ ධම්මචාරේ සමචාරේ අහෝවතාහං කායස්ස බේදා පරම් මරණා ආභානං දේවානම් පේයාලම් පරිත්තාභානං දේවානම් පේයානම් අප්පමානාභානං දේවානම් පේයාලම් ආවස්සරානං දේවානම් පේයාලම් සුභානං දේවානම් පේයාලම් පරිත්ත සුභානං දේවානම් පෙය්‍යාලම් අප්පමාන සුභානම් දේවානම් පෙය්‍යාලම් සුභකෙන්න කානම් දේවානම් පෙය්‍යාලම් වේහප්පලානං දේවානම් පෙය්‍යාලම් අවිහානං දේවානම් පෙය්‍යාලම් අතප්පානං දේවානම් පෙය්‍යාලම් සුදස්සානන් දේවානං පෙය්‍යාලම් සුදස්සීනං දේවානං පෙය්‍යාලම් අකනිච්ඡකානං දේවානං පෙය්‍යාලම් ආකාසානං ඡායතනෝපගානං දේවානං පෙය්‍යාලම් විඥානං ඡායතනෝපගානං දේවානං පෙය්‍යාලම් ආකින්චඤ්ඤායතනෝපගානං දේවානං පෙය්‍යාලම් නේව සංඥානා සංඥායතනෝපගානං දේවානම් සහව්‍යතං උපපජ්ජේයන්තේ ථානං කෝ පනේසං විජ්ජති යම් සෝඛායස්ස බෙහෙදා පරම්මරණා නේව සංඥානා සංඥායතනෝපගානං දේවානම් සහව්‍යතං උපපජ්ජේය තං කිස්ස හේතුත් පතාහිසෝ ධම්මචාරේ සමචාරේ ආසංකේය චේ ගහපතියෝ ධම්මචාරේ සමචාරේ අහෝ වතාහං ආසවානං කයා අනාසවං චේතෝ විමුක්තිම් පඤ්ඤා විමුක්තිම් දෙක්ඛේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චේ කස්වා උපසම්පජ්ජ විහෙරයන්තේ ථානං කෝපනේතං විජ්ජති යන්සෝ ආසවානං khය අනාසවං චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං දෙක්ඛේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චේකत्वा උපසම්පජ්ජ විහෙරෙය්‍ය තං කිස්ස හේතෝ තථාහිසෝ ධම්මචාරේ සමචාරේති එවං උත්තේ ශාලේයකා බ්‍රාහ්මණ ගහපතිකා භගවන් සංඝේ තදවෝචුන් අභික්ඛන්තං භෝගෝසම අභික්ඛන්තං භෝගෝසම සේයතාපි භෝගෝසම නික්කුජ්ජ සංවා උක්කුජ්ජේය පටිච්ඡන්නං වා විවරෙය්‍ය මූල්හස්සවා මග්ගං ආචික්කේය අන්ධකාරේ වාසේල පඤ්ඤෝ සංධාරේය චක්කුමන්තෝ රූපානි දක්ඛෙන්තේති ඒවමේවන් බොහෝතා ගෝතමේන අනේක පරියායේන ධම්මෝ පකාශිතෝ ඒතේ මයං භවන්තං ගෝතමං සරණං ගච්ඡාමි ධම්මං ච භික්ඛෝ සංඝං ච උපාසකේනෝ භවං ගෝතමෝ ධාරේතු අජ්ජතග්ගේ පානුපේතං සරණං ගතේති සාලෙය්‍යක සුත්තං පඨමං